එක්කෝ ශ්‍රී ලංකා එක ආණ්ඩුව තෝරගන්න ඕන නැත්නම් විපක්ෂය තෝරගන්න ඕන. ආණ්ඩුව විපක්ෂය දෙකම අල්ලගන්න බෑ. ඒක කරන්න ඉඩ දෙන්න බෑ කොහොමද? මේ ජාතික ආණ්ඩුව කියලා විකාරයක් කර කර ශ්‍රී ලංකාවේ ඒකට ඒකත් එක කිවිසුම් මස්සම් කර කර අනිත් පැත්තෙන් කැමැති කෙනෙක් ඕනනම් විපක්ෂයේ ඉන්න කීක මොනවාද මේවා තීන්දුවද? අපි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන්න ඕන. එක්කෝ ආණ්ඩුව තෝරගන්න, එක්කෝ විපක්ෂය තෝරගන්න. කරුණාකරලා මේ රටේ පාර්ලිමේන්තුවයි මේ රටේ ජනතාවයි දේශපාලන එකම් පිස්සු විකාරයක් කරන්න එපා. දැනටම විකාරයක් බවට පත් කරලා ඉවරයි රනිලුයි මෛත්‍රී එකතු වෙලා. මේ හැමතිකම් 50 පිස්සුද රටකට කැබිනට් ඇමතිවරු මොනා කරන්නද? පොල් ගන්නද? පොල් ගස් වලට, පල් ගස් වලට, අඹ ගස් වලටත් එක්ක බෙදන්නද ඇමතිකම්?